කරනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. ගැන කරුණු ටිකක් දැනුවත් කරන්න නිලා සිටිමි. ඉතින් මේකට දේශ වැඩේ තමයි මේ වගේ වෙලාවක අපිට කරන්න තියෙන්නේ අර සක්පත් භාවනාව කියන එක පරියක භාවනාවයි ඉදිරිද වැඩයි අතරමැදට කොහොමද යන්නේ කියලා සංසන්දනාත්මකව වෙන්නේ. අපි දන්නවා මේ පරියක භාවනාවේදී ඉදුරන් කයෙන් පහක් වහලා එකක් දිහා බලන එකයි කරන්නේ. කයත් කන ඉවර නාසය කය කියන දේවල් සියරම ඒ විචල්්‍ය සාධක ඉස්තිර කරලා හෙල්ලෙන්න දෙන්න නැතුව මනස ජීවිතේ ඉන්ද්‍රියට දාලා ජීවත් වෙනවා බී ඉන්නවා කියන එකට දාලා ඒක දිහා බලහන් ඉන්න එක තමයි අපි පරියක් භාවනාදී කරන්නේ ඒක අත්‍යන්ත මේ බ්‍රේන් සර්ජරි එකක් වගේ කොහොම තත්ත්ව අවශ්‍යයිකට භාවනා මධ්‍යස්ථානයක් ඕනේ නිස්සද්ද වෙන්න ඕනේ ඉඳගෙන ඉන්න පුළුවන් ගොඩක් දේවල්. නමුත් ඒකට අපි පුරුදු කරලා නැති නිසා අපිට ඉඳුරන් පහක් වහල එකක් එකක් විතර කරගෙන ඉන්න එක විශේෂිත තත්ත්වයකට චල කරන්න. ඉතින් ඒ නිසා ඒක දිගට කරන්න බැරි නිසා සක්මන් භාවනාදී අත් දෙක ඇරලා කනකොටත් ප්‍රසාද දෙකනවා. නාසයේ දිවට විශේෂ වැඩක් නැහැ. කයෙම චේතනාත්මක කටයුත්තක් කරන ගමන් මේවදියා බලන්න හැබැයි කිසිම පරියන්ක භාවයේ සක්මනක් සක්මන් භාවනාවේ දෙකේදීම ළඟා කරගන්න හදිසි පරමාර්ථයක් නැහැ. අපි සක්මන් කරනකොට යන්න දෙන්නේ. දෙකට ළඟා වෙන්න දෙන්නේ. මේ වෙලාවට මෙච්චර කරන්න ඕනේ කියලා තදියමකින් කරන දෙයක් නෙවෙයි. පරියක්ක භාවනාව කිසිම ඉන්ටෙන්ෂනයක් නැහැ ස්වභාවික වැටෙන්නේ. පරිය සක්මන් භාවනාවේ ඉන්ටෙන්ෂන් එකක් තියෙනවා. ඔසවන්න Taman යවන්න. නමුත් ඒක එසවීම යැවීම තැබීම දැකීමේ අදහසක් නැත. තනකට නගාවෙන අදහසක් නැහැ. ඒ නිසා ඒකට වෙනම කාලෙ වෙන් කරන්න ඕන. නමුත් කිසිම ටෙන්ෂන් එකක් එන්න තරම් නැහැ. මොකද ආවල් දෙයක් කරන්න ඕනේ කියලා අපිට පරමාර්ථයකට ප්‍රතිපලයක් බලාපොරොත්තු කරන වැඩක් මේ සක්මන. ඒ නිසා සක්මනේදී පොළවේ හැපීමේ ස්පර්ශය ගැන අපි බලන්නේ ඒ බලන තැන කය පය දක්ුණ වමෙන් දක්ුණ දක්ුණින් වමට හැපෙන තැන වෙනස් වෙනවා ස්රූපත් පේනවා ශබ්දත් ඇහෙනවා චේතනක් තියෙනවා ඒ නිසා ලොකු අභියෝගයක් තියෙනවා ලොකු සටනක් තියෙනවා කොහොමද මේ පියවරේ හිත තියාගෙන යන්නේ කියලා රූපත් පෙනෙන්නේ ශබ්දත් ඇහෙන්නේ ඉතින් අපි කරන්න තියෙන්නේ මේ ප්‍රමුඛතාවයේ තේරීම තමයි මෙතෙන් දුක ගන්න. පිටකොටාවක් මුචල්ලේ සාධක තියෙනවා. රූප බලන්න පුළුවන්, ශබ්ද අහන්න පුළුවන්. ඒකෙදි පුළුවන් ද මමේ ධම්මේ තියන්න. ප්‍රමාවක් විදිහට කියනවා. මේ අර සර්වඥාසික උපමාවක් විශේෂ ධර්ම ප්‍රසිද්ධියකින් පස්සේ නගර සෝබිනියක් ඇවිල්ලා රාජධානියේ රංගනයක් රඟනවා. ඔව් විශාල වේදිකාවක් ඉඳලා ලස්සන රඟන. ඒ සල්ලාල පිටිසයිල හොඳට බීලා අර සංගීත දෙක නටනවා. මේ රජුරෝ කියනවා අපරාධකාරය කල්ලලා මේ නටන පිරිස අතරින් ඔබ තෙල් කලයක් ඔළුවේ තියාගෙන යන්න ඕනේ තෙල් කඳුලක් හරි වැටුණොත් ඔබ ඉසකසක් පිරිස නැති යනකොට තෙල් කඳුලක් අතරින් නැතුව විඥානෙ උතුම්ම ජීවිත දාන ලැබෙනවා ඉතින් ඒ මිනිස්සේ කොහොමද නගර සෝබනේ තියා වටපිට බලන්නේ නැතුව අර බීමක් නටමින්ගේ හැප්පෙන්නේ නැතුව හැප්පුණා කියලා ඒක දුස් කියන්නේ කොහොමද ගෙනියන්නේ තෙල් කලේ ඔළුව හොල්ලන්නේ නැතුව අන්නේ වගේ සක්මනේදී අපිට හම්බෙන රූප කිපුණට බලන්නේ නැතුව සද්ද ඇහුණට හිත නරක කරගන්න නැතුව අවුල් කරගන්න නැතුව මෙතනින් ගත්ත තිර කලේ හැකල ගෙනියන කමගේ ගමනක් තියෙනවා එහෙම නැත්තම් කියනවනම් විශාල සෙනඟක් යන්නේ වීදියේක අපිට යන්න වෙනවා මෙතන ඉතින් දින සන්තෝෂ කරගන්න ඒක බලන්නේ කියලා සෙනඟ ඔක්කොම යනකම් කවදාකවත් පිටු වෙන්නේ නැහැ ඒ නිසා අපිට සිද්ධ වෙනවා තියෙන අඩිය කියන්නේ ඒකට මිනිස්සු මොනේ මොනට ආපට අපි නම් මේ මිනිස්සු ඉන්නේ අපි හම්බෙන්න දෙන්නේ කියලා. ඒ මිනිස්සු මේ වීදි වෙන කොහෙද යන්නේ. අපි ඒගොල්ලන් අහන්න දෙයක් නෑ හම්බෙන්නේ වීදි ඉදහම සෙනක නැති වීදි එක තරම් යන්න බැරිවට යන්න වගේ. අර බාධක ටික මැද යන්නේක තමයි සක්මනේදී තියෙන්නේ. පරියන්කේ එච්චර අභියෝග නෑ. නමුත් පුදුමයි අපිට. සක්මන අභියෝගශීලී ඒ නිසා පරියන්කේට විකල්පයක් සලසනවා. ඒක ඒක කරනකොට සාමාන්‍යයෙන් අපි සම්ප්‍රදායන කුලෝ සත්‍ය සමාධිය වැඩි කිරීම සඳහා මට්ටම් පොලොක් තෝරගන්න කියනවා. එදෙනදි පාරක් තෝරගන්න කියනවා. ඒක හොඳට වැලි දාලා සකස් කරන්න කියනවා. ඒකල පොළොවේ තියෙනකොට පුළුවන් තරම් මේ සපතු සිලෙක් නැතු වෙවිදින්න. මේ ලංකාවේ කියන කතාව. බීජ අපිට ඒක කරන්න බෑ. මොකද සක්මන් මලු නෑ. ඒ නිසා අපිට සමාජලාට තංගොල කොල්ලක කරන්න වෙනකොට බලන්නේ කොහොම හරි මේ පොළොව වදින පොළවේ පය වදින එක තමයි අපි ප්‍රධාන වශයෙන් බලන්නේ. නමුත් ඉස්සරහට යනකොට යනකොට හොඳට සක්මන් කරනකොට මේ වල්ලු කරට බර ගන්න හැටි, ධනියට බල ගන්න හැටි, උකුලට බර ගන්න හැටි සිහිරම ක්‍රමයෙන් තේරෙන්න පටන් මුලින් අපි බාධා අඩු කළා. එකකින් මේ සංවේදනේ ගන්න බලන්න. අරගෙන යනකොට යනකොට සම්පූර්ණ වැඩ පිළිවෙල වම තමයි මේ වැඩ පිළිවෙල දකුණ තමයි මේ වැඩ පිළිවෙල විපස්සනා පැත්තට යනවා නම් පය තැබීම නැත්නම් දකුණු පය ආධුනිකයා එක සැරයක් මෙනෙහි කරන වම දකුණ වම දකුණ මෙනෙහි කිරීම කරන්නේ හිත පිට නොයා මෙහෙම තබා ගැනීමට. ඒක හොඳට yaadෙනවා නම් yaad කියනවා මේ දකුණු පය දෙපාර්තමේන්තු කරනවා. ඔසවනවා තබනවා කියලා දෙපාර්තමේන්තු කරනවා. හැබැයි පළවෙනි පියවරේ සාර්ථකත්වයෙන් පස්සේ හොඳට ඒ හැපීම වෙනස අපිට නොවන ගති වගේ තේරුණාට පස්සේ තමයි ගුරුවරයෙක් කියන්නේ එහෙනම් පියවර දෙකකට කඩලා මෙහෙ කරන්නේ. ඉස්සෙල්ලා අපි වමයි දකුණයි ගලප ගලප සංසන්දනය කරනවා. ඒ වම ඔසෝන තමයි කරවසේ එසීමේ ක්‍රියාවලිය තැබීමේ ක්‍රියාවලිය සංසන්දනය. ඔසෝන කියලා කියන්නේ දුමකරකින් බරක් ඔසවනවා වගේ. තබනයි කියවම ඊට හාත්පසුම වෙනස් වෙලා මේ දෙක සංසන්දනය කරන්න පුළුවන් නම් එක පියවරට මිනි කිරිම් දෙකක් දාලා කරනවා. එතකොට තොරතුරු වෙන ගන්න ප්‍රමාණය වැඩි වෙනවා හිත පිට යන ප්‍රමාණය අඩු වෙනවා. ඒක සාර්ථක වුණොත් ඔසවනවා, යවනවා, තබනවා කියලා එක පියවර පියවර තුනකට දාලා මෙනෙහි කරනවා. සාමාන්‍යයෙන් කියනවා මේ පියවර තුන සමහරට විශ්තුමගේ පියවර හයකට කඩන හැටි වෙනවා. තුනකට හතරට ගිය ගමන් ඇවිදිනකොට වැටෙන්න පටන් ගන්නවා. ඇඟ පාලනය කරගන්න බැරි තත්ත්වයක්. එක දිගටම කෙරේ. ඒ නිසා කියනවා පළවෙනි එක තහවුරු කරලා ඒක පිළ එකට මෙනෙහි කරලා හොඳට තන හුරු කරගෙන කෝල ගතිය වෙන්නේ නැති වුණාට පස්සේ ඒක පිළ දෙකට මෙනෙහි කරන්නේ. ඔසෝම තමයි. ඒකත් දුර පදම් වුණාට පස්සේ තමයි ඒක පිළ තුනට දාලා මෙනෙහි කරන්නේ. ඊට පස්සේ ඒකේ අන්තිම විභාගය තමයි ඔසවන්න හිතෙනවා ඔසවනවා යවන්න හිතෙනවා යවනවා තබන්න හිතෙනවා තබනවායි කියලා ඒකට ඊට පස්සේ ඉඳලා උදව් කරන චේතනාවක් බලලා ඔසවන්නේ කැමැත්ත, ඔසවීමේ කැමැත්ත එසවීම. යැවීමේ කැමැත්ත යැවීම. තැබීමේ කැමැත්ත තැබීම. නැත්නම් ඔසවන්නේ හිතෙන ඔසව. ඔසවන්නේ හිතෙන හිතවිල්ල සහ එසවීමේ ක්‍රියාව. තමන්ගේ හිතේ හිතවිල්ල සහ එසවීමේ ක්‍රියාව. තමන්ගේ හිතේ හිතවිල්ල සහ තැබීමේ ක්‍රියාව කියලා. එතකොට නාම ධර්ම හඳුන්වා දෙනවා. ඒක තමයි යන්න පුළුවන් ඉහළම කෙලවර. ඒක විපස්සනාවට පැත්තට යනකොට තමයි කියන්නේ. සමතයකනම් සාමාන්‍ය වම දවුන කියන එක තමයි කරන්නේ. ඉතින් මේකෙදී අර මුල්ම පියවර තමයි වැදගත් වෙන්නේ. අනිතිනකට ඒක ප්‍රමුඛතාවය දීලා කරන එකට. ඒක නිසා කියනවා මේ සාහොඳ වැලි මලුවක තසක් මලුවක යන ගමන් වටපිට ඇස් නිවීම සඳහා කෙලින් ඉස්සරහා බලන්නත් එපයි කියනවා. කකුල් දෙක දිහා බලන්න එපයි කියනවා. අත්‍යවමද අධිහායක් කුසකට කරන අධිහායක් ඉස්සරහා තනක බලන්න කියනවා. ඒ වගේම කරනකොට ඇත්තක වහන්න තියෙනවා. බලන්න ඒක මන්දෝත්සාහය කරන හැම කරන්න යන්න එපා. ඒක සක්මන් කරනකොට ආනාපාන කරන්නයි කියනවා. මේ ප්‍රශ්නයක් වගේ. ඒකත් උනන්දු කරවන්න එපයි කියනවා. ඉබේම આવොත් බැලුවට කමක් නැහැ. සක්මනම දිගට කරන්න කියලා. අනිත් එහා කෙලවරට ගිහලා හැරෙනකොට උඟක් ලාට රූප මෙනීමෙන් හිත කැඩෙනවා. ශබ්ද වලට හිත දුවනවා. අනිත් කිදුරන් පාට අවදි වෙන ගතියක් තියෙනවා. ඒ නිසා ඒ වෙලාවෙත් පුළුවන් තරම් වමයි, දකුණයි, වමයි, දකුණ කියලා මේ පියවරේම තියාගෙන ඉන්නේ කියලා නමුත් හිත නොයා ඉතිබීටි කියලා දැඩි වෙන්න එපා ඒක අභ්‍යාසයේ කොටසක් කෙලවට ගියාම හිත කඩලා ආයෙ මෙහා කන්නේනොට සමාධිය හැදෙනවා ආයෙ කඩනවා ඒකේ සක්නේදී හම්බෙන එක ට්‍රීට්මන්ට් එකක් එහෙම නැත්නම් ඒ මේ අභ්‍යාසයේ කොටසක් ඒක අභියෝග සහිතයි ඉතින් ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කළ තියෙනවා චක්කමානිගතෝ සමාධි චිරත්තිකෝ හෝති කියලා. යම් විදියකට චක්ක සක්මේ සමාධියක් ගත්තොත් ඒක පරියන්කේදී වගේ නෙමෙයි බොහෝ කල් අල්ලනවා. ඒ බාධක මැදනේ අරගෙන තියෙන්නේ. සූප පෙනෙදි සද්ද ඇහිදී. ඒක නිසා ඒ සක්මනේ ඉඳලා ගත්ත සමාධිය එහෙම ගෙනලා පරියන්කේට ගියාම පරියන්කේදීත් ඒකේ වාසිය අපිට ලබන්න පුළුවන්. ඉතින් ආයේ කියනවා නම් සක්මන ගැන අනිවාර්යයෙන්ම කියන දේ තමයි පරියන්ඛයක් කරන්නේ ඉස්සල සක්මන පුරුද්දක් වශයෙන් කරන්න කියලා. ඒ වගේම මේ තමන්ට කාර්ය බහුලයි කියලා සක්මන නොකර ඉන්න යන්න බෑ. ඇත්තටම භාවනා ජීවිතයේ රහස තියෙන සක්මනට. ගොඩක් දෙනෙක් හිතනවා වෙලාවක් හම්බෙච්චාම පරියන්ඛ කියලා තමයි යුතුයකම් ඉෂ්ට කියලා කියන්නේ. නමුත් වෙන්නේ මොකද්ද? වහා කටයුතු බහුල ජීවිතයකින් එක පාරට පරියන්කට දාගුවම ඒක නිකන් රත් වෙච්ච ගලක් කෙලිම වතුරට ගන්නවා. කුපුරු. ඒ වෙන සක්මන් කරලා ගියොත් අතරමැද සක්මනේදී හිත හොඳට තඩමාරු වෙන නිසා පරියන්ක සාර්ථක වෙන්නේ ඉතින් වැඩි. අන්තික සක්මනේදී අනිවාර්යයෙන්ම පමා වෙලා හිමිට යන්න ඕන කමක් නැහැ. සාමාන්‍ය වේගය අනගමයි ශරීරයට ඕන දේ කියන ගමන් තමයි කියන්නේ අර පය තැබීමේ හැපීම පියවර මනසට මනසකාරයට ගන්න පුළුවන් නම් මෙච්චරයි කරන්නේ. ටිකක් වෙලා යනකොට හැබැයි ස්වභාවයෙන්ම ධක්මනේ හිමී ගන්න පටන් ගන්නවා. සමහරුන්ගේ වේග වෙනවා ඒක ඇඟ තමයි ඉදාරිනා මිසක තමන් පාලනය කරන්න යන්නේ. මේක වෙනස් දෙයක් තමයි දිනදා වැඩවල ටාස්ක් එකක් තියෙනවා. මේ වෙලාවෙක ඉවර කරන්න ඕනේ. ඒ නිසා එදිනදා වැඩ කරනකොට මොකක් ටෙන්ෂන් එකක් තියෙනවා චාමතර. ඒ නිසා කියන එදිනදා වැඩකට සතිය පිනවන්න මේකට අදාළ නෙවෙයි. Taman තනියම කරන පුංචි වැඩවලදී සතිය පිනවන්න පටන් ගන්න. එදිනදා වැඩ. ඒක නිල ටික ටික ටික ටික සංකීර්ණ දේවල් වලට පැතුනකොට පරියන්කෙන් සක්මණෙන් එදිනදා වැඩ පුද්ගලික වැඩ එදිනදා වැඩ බොහෝ වැඩ සංකීර්ණ වැඩ කියලා ක්‍රමී ක්‍රමී ක්‍රමී ඒ සතිය හැමතැනම යොදන්න පුළුවන් කට ගන්න ඕනේ ගත්තට පස්සේ අහන්න පුළුවන් ප්‍රශ්නයක් කොහේදීද සතිය පිහිටවන්න බැරි කියලා. ඉස්සෙල්ලා පටන් ගන්න කොහොමද සතිය පටන් ගන්නෙ කියලා. කොතනද සතිය පිහිටවන්නේ කියලා තමයි අහන්නේ. උත්පුරුදු කරනකොට ගන්න අහන්න පුළුවන් කොතනදීද බැරි කියලා. ජීවිතේට හැම කෙනෙකුටම කරන්න පුළුවන් එකට උදාහරණයක් වශයෙන් කියනවා මේ අපි කොයි වැඩේ තිබුණත් හුස්ම ගන්නවා. මේ හදිසි වැඩක් තියෙනවා කියලා හුස්ම ගන්න එක වැත්තක දාලා පස්සේ අරගෙන හුස්ම ගන්න ගැතියක් අපි නැහැ. නානකොට දීයට ගියත් ඉක්මනට උඩට යන හුස්ම ගන්න. අතුබාදයක් කරනවා හුස්ම ගන්න නැතුව ඉන්නේ පස්සේ කියලා. ඒ හුස්මට තමයි ආනාපානිය කියන්නේ. ආනාපානිය කියනවා ආනාපාන සතිය කියන එක. ඒකට සතිය පිළිපදවට පස්සේ මුළු ජීවිතේ පුරාම තියෙනවා. ඒක නිසා පටන් අර ගන්නකොට ප්‍රශස්ත තත්ත්වෙදී කෙරුවට සක්මන තමයි මේ ප්‍රශස්ත තත්ත්වේ ඉඳලා සාමාන්‍ය අභියෝග කර තත්ත්වයක් ඇතිදී ඒ එකලස ඒ සමබර භාවයේ දිගට ගෙනියන්න උදව් කරන දේ. ඉතින් ඒක මේ සර්වඥාන්සේ හරියට සර්වඥාන්සේ දිනචරියාව පෙන්නකොට චක්කමන සූත්‍රය දේශනා කරනකොට හරියට මේ ඒකට අවධාරණය කරලා තිනවා ඒක දැන් කාලේ තියෙන වටිනාකම වැඩි මොකද දැන් ගොඩනික් භාවනා කරන්නේ ගියත් ගොඩක් කාටි බෝල ජීවිත ගත කරන එක පාරට හරියකට දාන එක හරියන්නේ පරිණිකට යන්නේ ඉස්සලා රක්මනේදී අතරමැද තත්ත්වයක් ඇති කරගත්තොත් ලේසි වෙනවා පරියන්කේ අන්තික සක්මනේදී සාමාන්‍යයෙන් පරියන්කේදී වගේ ප්‍රතිඵල බලාපොරොත්තු හිතක් එන්නේ නැහැ රිසල්ට් ඔරියන්ටඩ් නැහැ ඒක නිකන් වෝමින් අප් එකක් වගේ කරන්නේ මොබිලයිසේෂන් එකක් කරන්නේ. ඒක නිසා රිලැක්ස් වෙනවා හොඳට. අන්තික කොන්දේ අමාරු කාරින්නේ ඉඳගෙන ඉන්නකොට කොන්දේ අමාරු වෙනකොට සක්මනේ තියෙන්නේ. මේ සාමාන්‍ය සද්දයක් ආවට පරියන්කේදී කාල් බාධා වුණාට සක්මනට බාධා වෙන්නේ. අන්තික පුංචි පුංචි හිතවිලි ඉනතෝත් කියනවා. කම්කටොතු නිතර දිවිල ගන්න හිතවිලි තියෙන්නේ. ඒක පරියන්කේදී ඒක බාධා වුණාම සක්මනේ බාධා. සක්මනේ ඒක අන්තිමට හිතවිලි කාපටයක් උඩ යනවා යනවා. හිතවිලි එල්ලලා තියෙන හිතවිලි උඩව අඩියට හිත යනවා. හිතවිලි භාග භාග යනවා යනවා. ඒ නිසා ගාක් ඔය විතක්ක චරිතයට මේ ධක්ම හරි සප්පයි. යාට ලේසි අල්ලගන්න. Today there are significant questions. Uh, විතක් uh, දර්ශන ධම්මජීව මහා තෙරුන් වහන්සේ පටන් ගන්නදී විතක්ක චරිතය සහ මොහ චරිතය අතර වෙන කුමක්ද? විතක්ක චෛතසික කියලා කියන්නේ විවිධ අරමුණු වලට යන්න පුළුවන් හරි යොසුලි මේ ප්‍රඥාවට කිට්ටු ගතියක් තියෙනවා. හැබැයි ඉරිටේෂන් වලට කිට්ටු. ඕනම දෙයකට ඉරිටේෂන් ගතිය තියෙන විතක්ක චෛතසික වගේ. හැබැයි ඥානයේ පැත්තට දුවන. ඒ මොකක් හරි අවිසුණාට පස්සේ ඉතින් විසුමක් නැහැ. කල්පනා කරනවා කරනවා කරනවා කරනවා ඒ කියන්නේ මොහචරිතයේ මොහචරිතේ ගොඩාක් කලක් තියෙන නිදිබර ගතිය අලස ගතිය කුසිත ගතිය හිත නිතරම හැංගෙනවා යා විතක්කත් ඉස්මතු වෙන ගතිය වැඩි මොහචරිතයේදී හිත හැංගෙනවා මොකද මේලා උනේ කියලා දන්නේ නැහැ කියන්නේ ඒ නිසා මේ දෙක එකට ඉන්න බෑ කියලා විතක්ක කියුවාම සැක උපදවනවා හිතනවා කල්පනා කරනවා බොරි වෙනවා ඉරිටේට් වෙනවා මෝහය ආවට පස්සේ නිින්දට වැටලා කාලි පැනලා කාලි මගාරින ලූටලා එනිසා භාවනා කරන ආනාපානය සංසිඳනකොට උදුවට දැක ගන්න පුළුවන් විතක්කචාර කියනවා චා දැන් මම ඊගාට මොකද කරන්නේ ගුරුරෙකුත් නැහැ ඉතින් කාගෙන් දහන්නේ කියලා ඉතින් සැක උපදිනවා ඒකේ විතක්ක කරන්නේ තව කෙනෙක් කියනවා ඉතින් මට භාවනා කරන්න පුළුවන් ආනාපානෙ නම් පේන්නේ ඒ නිසා බුදියවයි ඔය දෙක තමයි ට්‍රැප් එක මධ්‍ය ප්‍රතිපදා දෙපැත්තේ තියෙන බොරුවල් වල දෙක. එක සැක උපදවමින් හිත අවශ්‍ය. අධික වේවි. මොහේ කියලා කියන්නේ ඉතින් කියලා වැඩක් නෑ ඒ නිසා මේ පැත්තට වෙන්න. ඕන අධික සීතල හිත සැඟවි ගන්න. මේ දෙක ඒ නිසා මේ අපරාධ නෙමෙයි මේවා. කෙලස් නෙමෙයි. කෙලස් මුල්. අපි තියෙන දේවල් ඒ නිසා මේ ආවයි කියලා බය වෙන දෙයක් නැත්තේ නෑ අපි දැනගන්න ඕනේ මේ මැද මාර්ගේ මෙතන ආනපාන නැති වුණා සිවුණත් ඒක දිගියම එක වැඩපාව. සැක උපදවන්න පටන් අරගත්තොත් ඉතක් කරපු හොදාන්න. ඒක entertaining doubts. සැක උපදවන්නේ අයිතිලායක මේ සෞඛ්‍ය සම්බන්ධ දෙයක් මම කරන්නේ. දැන් මේකට මොකක්ද ගොඩේන්නත් එපාය. කියලා තනියම කල්පනා කරලා හිතදුවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම මේ සීතල වෙලා මිදිලා තීන විද්‍යට ගිහිල්ලා මොනවා වුණාද කියලා දන්නේ නැහැ. ඒක තුත් තමයි මෙහෙම පාට නැගිටින බාහනාවේ මේක මේ මේ දෙකේම දැනගන්න මෝහ චරිතයගේ ලක්ෂණ දැනගන්නත් ඕනේ විතක දුරු කරන්න කියත් තමයි ප්‍රශ්නේ දුරු කරන්න නෙමෙයි අපිට තියෙන අපේ මෙතෙක්ල් සංසාරේ අපිට එක්ක මේ යාළුවෝ එක එක නද වෙන වෙන අයිඩෙන්ටිටි කාඩයක් ගන්නවනේ අරයා නම්බර් එක වෙනමයි මෙයාගේ නම්බර එක වෙනමයි ඒක ඩිලිමිටේෂන් කියලා මේකට කියන්නේ පරිච්ඡේද කරන්නේ. මේ විතක්ක යාගේ ලකුණු මෙච්චරයි. මේ මොමයි මෙයාගේ ලකුණු මෙච්චරයි කියලා වෙන් කරලා පස්සේ යාගෙන් කරකට එන්නේ. ඒක තමයි මේ ට්‍රේන් කරන්නේ. මම කුඩාකට සිටින සීචිරි බහුල කෙනෙක්. ආනපන භාවනාවේ සම්බර සමහර විට මුළු පැයම නොකිතේ නිසා හිත එකඟ නොවේ. මේට පීමක් සාධනමින් ඉන්නේ. ඉතින් මේක බුදුරජාණන්සේ දේශනා කරන ආනාපාන සති භාවනා සමාධි භික්කවේ විතක්කපච්චේදායි. විතක් කපන්න තියෙන දේ තමයි ආනාපාන සති සමාධිය. ඒ ආනාපාන සති සමාධිය නිකන් මේ අපි මේ මන්දි මන්දි වතුර තියෙන මේ බොර වතුර වලට ඉගිනියට යනවා මම මේ මේ රටවල කියලා හරියට නිදර්ශනයක් දෙනවා ඉංග්‍රීසියට කියලා අහලා නෑ මණ්ඩකල් වතුර කාලේ තියනකොට අම්මලා කරන්න බෑ වතුර කාලේ ගෙනාලා ඔකට ඉංග්‍රීසියට ගන්නවා කොහොම අර ඇබ්සෝබ් කළේ කඩියට බෑ බැස්සෙන් සූදාහරිය පිසුදු වතුර ඉතින් කලයක් සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් බොන්න ගන්න අන්තිම වෙනකොට අර ඉංජිනේරට ඔක්කොම බැඳලා. බැඳලා ඒක අඩියට ගියාම උඩට ගන්න. ඒ වගේ ආනාපාන සති සමාධිය ආවම නැවිසිලා දින ඔක්කොම මණ්ඩි එමි දෙමින පල්ලයක් ගන්න. ඒකට හිත උඩ පරිසිරින් හරි thinking quality වගේ. ඉතින් නමුත් වෙලා තියෙන්නේ මේක නිසා ආනාපානට යන්න බෑ. ආනාපාන සතිය ගන්න ඕනේ යන්න බෑ. ඒක ඒකට ටෙක්නික් එක මෙච්චරයි. මොකද උපක්‍රම මෙච්චරයි මේ ප්‍රයම භාවනා කරාට sorry මේ ප්‍රයම හිතවිලි ආවට ඒ හිතවිලි අතර හිතවිලි අතරේ ආනපන දකින්න බැරිද කියලා බලන්න හිතවිලි ඇවිල්ලා හොල්මන් කරනවා ඒක උදාහරණයක් වශයෙන් කියනවා මේ මේ මාතින් අපි මෙහෙම මොනවාර මෙහුවට මේ ඇඟිලි අතරින් අපිට මේක පේනවනේ ඒ වගේ මෙතන ආනපන තියෙනවා හිතවිලි ඇවිල්ලා බාධා කරනවා බාධා කරනකොට අපිට මේක දිහා බැලුවොත් අපේ ફોකස් එක මෙතන ගියොත් ඒක ආනපානේ බ්ලර් වෙලා යනවා. මේක අසෙන් ආනපානේ බලන්න ගත්තොත් ඉතිවිලි කියන තමයි මෙතන ආනපානේ මම මැරිලා නැහැ. හුස්ම නොගෙන නැහැ. හුස්ම තියෙනවා නේද කියලා දැක්කොත් දවසක. එතන හරි මේ අලුත් මොකද්ද මේ සෙල්ලක්කාරකමක් තියෙනවා. අපි හොඳටම අඳුරු වෙහි දවසක් බලාකුළු එහෙම යනකොට අපි දන්නවා පිටිපස්සේ හඳ තියෙනවා කියලා. නමුත් මොහොතකින් ආයෙ වෙන්නේ ඒකත් අපි දන්නා මේ වලාකුළු හොමනේ කොන්න තරම් කුට්ටු කුට්ටියක් හඳ මට්ටම් නැති කරන්නත් බෑ පුළුවන් තාවකාලිකව හනක විතරයි. අද හඳ නැතිකම නෙවෙයි තියෙන්නේ. අදයි අපි අතර වලාකුළක් කරන්නේ. වලාකුළකින් හඳට හිංසක කරන්න බෑ. හතට හිංසක කරන්න බෑ. එහෙනම් මේ හිතවිලි වලාකුළු වගේ ඒ නිසා හඳට හානියක් වෙලා නැහැ. ආනපනෙ තියෙන්නේ. ආනපනෙ ටික වැඩි අසුරු පටන් ගත්තොත් ඒකට කියන්නේ හිතවිලි හරහා බලනවා කියලා. හිතවිලි හරහා බලන්න පටන් අරගත්තොත් මේක තියෙද්දිම අපේ වැඩේ වෙනවා. මේ බලාපොරොත්තු සම්පූර්ණ හිතින් නැතික. අර සෙනඟ මැද තියෙන වීඩියෝ අපි සෙනඟ ඔක්කොම නැත්තම් බලනවා. අපිට කියන්න පුළුවන් මිනිස්සු ඉන්නේ කියලා අපිට ටිකක් කියන්න පුළුවන්. සාමාන්‍ය මේ කියන්නේ බලාපොරොත්තු තිබ්බ ගමන් අරක කපාන්න බෑ. අනම හිතවිලි කපාන්න බෑ. ඊට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්නවා ටිකක් දුර ගියාට පස්සේ මේ ආර්ට් එක මේ මේ කලාව මේ සූදානම් වෙලා ගියාට පස්සේ කරන්න පුළුවන් එක ඒ හිතවිලි තේරුම් ගන්නට පස්සේ වේදනාවෙත් ඒකමයි සද්දවලටත් ඒකමයි එතකොට මේ හරහයනික සීන් ත්‍රු කියලා කියන්නේ විනිවිද දැකීම වැඩ පිළිවෙල විපස්සනාවේ විශේෂ ලක්ෂණයක් තමයි අපි හතුර නැති කරන්න යන්නේ. හතුර ඉන්නේ ඒ වැඩේ අපි කරන්නේ. අන්නේ මේ හිතවිලි වලින් එක එක්සම් මේ මේ ප්‍රශ්නේ අහන කෙනාට පෞද්ගලිකව හිතන්න වෙනවා මෙන්න මේ වගේ දෙයක්. නිතරම හිතවිලි නම් තමයි දෙන්නේ. ඒක ඉස්සල්ලාම තහවුරු කරගන්න වෙනවා. අනබනි කරන කෙන වෙලාවේ හිතවිලි. එහෙමනම් මේ හිතවිලි අතීතය අනුධාවනය කරන පශ්චාත්තාප හිතවිලිද? අනාගතය ගැන හිතන විකම්පිත හිතවිලිද? රාග හිතවිලිද? ද්වේෂ හිතවිලිද කියලා අසුරු කරලා බලන්න. හිතවිලි නම් මෙන්න විතර රාග ද්වේෂ පශ්චාත්තාප අතීත අනුධාවන හිතිවිලි බරපතල දේවල්. මොකද බලාගෙන යනකොට පේනවනම් එහෙම තේමාවක් නැහැ. නිකන් මේ පාළු දෙන්නවා පාළුගේ වලම් බින්දනවා වගේ හිතිවිලි ඒක කාටක් තියෙන. මේක නේ විතක්ක චරිතය කියුවට හැම කෙනාටම එක තියෙන. ඒකට බය වෙන්න දෙයක් නැහැ. හරහා බලන්න ගන්න. හිතිවිලි තියෙද්දි මට ආනපාන බලන්න බැන්නේ. ඊට පස්සේ අර නාටකමක චිත්‍රපටයක ආනාපාන දින එකට හරියටම ස්පොට් ලයිට් එක අල්ලනවා වගේ නැත්නම් අපි සතේ කපනකොට පොයින්ට් එක දාලා අවශ්‍ය පොයින්ට් අවශ්‍ය දේ දේවල් අහිං කරලා ඒ තැනට අපි ලං වෙන්න බෑ ඔපරේෂන් ડોක්ටර් කෙනෙක් කපන කපන ඔක්කොම කැලියෙන් කරන්නේ ක්ලික් කරලා ක්ලික් කරලා හරියට ඒක බහිනවා ඒකට මේ මුද්‍රණයන්ට පාචනේ කේසිනි සලකා කියලා කේසිනි සලකා කියන්නේ දැන් කාලේ කියන්නේ ප්‍රෝබ් එක කියලා නැත්නම් පොයින්ට් එක කියලා පුදුම කරන අපම අයින් කරලා ඒ වැඩි ඉම්පොරන්න වැඩි හතපත ගියාොත් ආපහු සැකල වෙන කරගෙන. ඉතින් කරන පොඩ්ඩක් එහාට මෙතන ඉඩාරගෙන අවශ්‍ය රෝගී තියෙන දන්ට දොස්තර මහත්තයා බහිනවා. ඒකට සමහරට වෝටර් ජෙට් එක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් පොයින්ටර් එක පාවිච්චි කරනවා. නැත්නම් මේ ප්‍රෝබ් එකක් තමයි. අනිත් වගේ තමයි දේවල් කොච්චර තිබුණත් Tamanට ඕන තැන යන්න පුළුවන් නම්. දේවල් ප්‍රශ්න. ඒ නිසා අපි කියන මේක තියෙනකන් යන්න බෑ කියලා ගමනක් නැහැ. නිසා විතක්ක තිබුණට ප්‍රශ්නයක් නෑ. විතක්ක හරහා බලන්න පුළුවන් නම් මෙන්න මෙහෙම ප්‍රකාශ කරගන්න. විතක්ක නැතිවීමට වැඩිය හරිම ඩ්‍රමැටික් විතක්ක හරහා ගන්න ආනාපානය සහ විතක්ක හරහා ගිල ගන්න ආනාපාන සතිය කාටි සෙල්ලක්කාරයි. ඒක හරි ඉවෙන්ට්ෆුල්, හරි ඩ්‍රමැටික් ඒකම. ඒකෙන් තමයි අපිට මේක යන්න වෙන්නේ සංසාරේ. කවදාකවත් අපිට නිට් කාර්යයක් දාලා ආ මේ කුලියන්නේ ගන්නවා අපි නිකන් 6කට උඩට අපිට නෑ මේ වගේ ස්කොට් හම්බෙන එකක් නෑ. ඉතින් අපි දැනගන්න ඕනේ මේ හම්බෙච්ච එක යන්න. අපි මේ රෙඩ් කාපට් දාන්න ස්කොට් එකක් බලන්න උන් ගමනක් නෑ. සමහර සමහර පූජනීය ස්ථානවලදී හිත ඉපෙන්න සංසුන් වේ ආනාපාන කිසිම බාධාකින් තුරු නිරාශයෙන් සිටුවේ. මේවට කියන්නේ සප්පාය කරනවා කියලා. ආනාපාන කරනකොට ඒක අමතර වැඩක් නෙවෙයි. අම්මන්නේ සල්ලි අම්බෙට දෙයක්වත් තාවලත් කම් මොකක්ද මේ හනබන්වත් කියෝයි ඒ නිසා ඒක කෙරෙන්නේ නැහැ තමයි ඒක අපි කරන්නේ බුදුහමතු කියන්නේ ධර්මයේ කියන නිසා ඉතින් කරලා පුරුදු කරලා පස්සේ තේරෙනවා මේක මේ දුන අපේ කුඩා ලොකු දෙයක් කියන හදනවගේ වැඩක් කියලා වැඩක් නෙමෙයි නමුත් උත්සාහ කරනකොට කරනකොට මේකේ තොරතුරු හම්බ වෙනවා. මට තියෙන නීති බාධා. මට තියෙන මේක මේ කියලා එහෙම අල්ලකට පස්සේ මේ බාධා වගේම සාධක කරුණුත් තියෙනවා. රටසවල් ගියාට වාඩි වෙච්චාම හොඳයි. අසවල් කරට ගියාම හොඳයි. සක්මන්ට පස්සේ හොඳයි. උදේ වරුවේ හොඳයි. ආදිවාසී ගම්මුණාට පස්සේ කියනවා අන්නේ ඒ පොයින්ට් එක අල්ලලා ඒ පහසුකම් දීලා. දැනට නැවත නැවත ආනබනේ යාලු කරගන්නේ. ආනබනේ සෝද කරගන්නේ. සෝද කරගත්තට පස්සේ ඉච්ඡරම උපක්‍රම නැතුව තියන්න. මේකට සරුවචනසේ පාවිච්චි කරන වචනයක් මේ ඇත්ත මේක. දේශනාගෙන් ගත් එක අටුවචාර්යවංශල පාවිච්චි කරන්නේ සමාධිස්ත්‍ත නිමිත්තක් ගහයි හොදි කියන. සමාධිය හරියන වෙලාව බලලා එදා නිමිත්තක් ගන්න කියනවා මම කොයි වෙලාවෙද වාඩුනේ කොයි දිහාටද වාඩුනේ මොකෙන් පස්සේද වාඩුනේ මොකද්ද අරමුණ කියලා ඒ ටිකම දෙන්න කියනවා නැවත රිපීට් කරන්න. එතකොට හරියන තේදීද වෙන්නේ. එනිසා නිතර භාවනා කරන එක අතට ලගන්නේ නැතුව කරන එක නම් තමන්ගේම ක්‍රමසාරදී පුරුදු කරනවා. බුදු කනකොහොඳ බාධාව පිටපොත් කර දෙලිමිට සාධකයක් දැක්කා ඊට පස්සේ සාධක වැඩි කරන බාධක අඩු කරන පැත්තට තමන් ජීවන තත්ත්වය හදාගන්න ලස්සන උපමාවක් දෙලා තියෙන එක නම් පෙන්නේ දින හරවත්තන්ස වගේම තමයි ඒක උපමාව මට නම් ත්‍රිපිටකය හම්බුනේ නෑ පියා කුස්ස කොතුරක් දැහැගන්න වෙලාව ත්‍යාකුසාද මේකල කලාවකින් අපිට දකින්න අපිට හරියට විලා වෙන්න. කියලා ලේසිනේ අල්ලන්න. ඒක හරියට. යාමන්න බැරි එක විතරයි තියෙන්නේ. කහේ අනේ කියලා තේරෙන්නේ. ත්‍යාකුස කරන්නේ හරියට ත්‍යාකුස පවුලක් හැදෙන්නේ. උංගරනේ වයෝ දහකාරී ලොකු කොළ තියෙන ගහකට කල්ලාතුම ඇවිල්ලා දැන් දිලා මෙහෙටත් යනවනම් ළඟ තියෙන ගහකට වෙලා කර බණ බලන්න. ඒ වෙලාවෙ ඉන්න බෑ. ආපු ගමන් ඒගොල්ලන්ගේ සිග්නල් සිස්ටම් එකක් තියෙනවා. එකෙක් කෑ ගන්නවා කෑ ගැහුවොත් ආයෙ මොකුත් නැහැ. පලාතට එන්න. අර උකරානේ කල්ලාටෝ කියලා දැනක් අල්ලගෙන බලාගෙන ඉන්න මේ වෙලා ගෲප් එකේම දුර්වලයක් අවුද කියලා. කුබැටි. නැත්නම් කකුල කැඩිච්ච එකේ. හොඳට බලන්න බලන්න ඉඳලා ඉඳලා හරියට ප්ලෑන් කරලා chance එකක් දෙන්න නැතුව ඉන්න අත්යෙන් පයින්නොත් කෙලින්ම ගිය ගමන ඌට ගැහුවා ගහපුවම අහසට යනවා. එනකොට හරි ගහනකොට හරි අනිත් උන්ට පුදුමාකාර කැවිලක් කරනවා. කියලා ප්‍රධානිය පන්නේ පා කියලා පනිනවා හතුරු දිහා. එසා පියා කුසල කරන්නේ උද්දන්නවනේ. ඌ ඊගහවගේ ආවා. අර සතා වීකස් පොයින්ට් එක ගත්තා. ගත්ත ගමන් කැලේ හිටියොත් ගසතර හිටියොත් උකුසට පාඩු විලවටලා. ඌ කරන්නේ ආසට බයිනවා. අහසට උඩට යන්න යන්න යන්න රිලවට මොකක් කරගන්න බෑ ඒක. උකුස්සගේ වාසිතේනවා. සර්වඥාන්සේ සඳහන් කරන මෙන්න මේ උකුස්සා ඊගහේ වේගයෙන් කියලා ගොඩක් ගහගෙන ආපහු යනවලු. අහසට වේගින් යන ගම හැරිලා බලනවලු මම කොතනද හිටියේ. දුර්ලභ කොතනද හිටියේ. මට සාර්ථක වෙච්ච පහර කොහොමද උනේ කියලා ඉහළට යන ගමන් හැරිලා බලනවා. ඒකෙන් තමයි අර තමන්ගේම ක්‍රම සහ වේගයේ ක්‍රම වේගය තහවුරු කරනවා. ඉතින් සමාධිය හරියට දවසට උතුර බහකට. ඒක නිමිති ටික ගන්න කියනවා. ආවල් තනයි හරියි. ආවල් විලාපයි හරියි. සක්මණටපත්තේ හරියි. තනවල් වණහුවට පස්සේ හරියි කියලා ඉව නැවත නැවත දෙන්නවා. අපි ඒකට කියන සප්පාය කරන සත්සාදී. අනුග්‍රහ කියන වචනේ සඳහන් කරනවා. එතකොට කෙලෙස් වලට බොහොම වයින් වැඩ කරනවා මේ කෙලෙස් දුර්වල වෙන බල එතනින්ම බාහිර. ඒ නිසා පූජනීය කන්ලෝඩ වෙනවා කරලා දෙන පුළුවන් තරම් එක නැවත නැවත කරලා කරලා මේ අවස්ථාවේ වාසිය ගන්න. ඒ නිසා එක සැරෙන් දෙසරින් සරණතාවන කෙනාට මේ සතර දියන්නේ. ඒක නැවත නැවත කරනකොට අදාළ උපක්‍රම ඇතර තමන් තුළින් එන්න පටන් ගන්න නව කෙනෙක් උත්හානකොට උනන්දු ඇති වෙනවා. අර තමන් ඇති කරගත්ත එක විතර මේ කිච්චකට තල්ලුවක් එන්නේ නැහැ. මේ අනුභිකෙන්ද යහුවා. මට මුළු ත්‍රිපිටකයෙන් කියන්නේ අන්නෝ ටැක්ටික්ස් ටිකක් විතරයි. මුළු ත්‍රිපිටකේ පුරාම තියෙන්නේ එක එක කෙලස් කමන්න එක එක රහතන් වහන්සේලා ගත්ත උපක්‍රම. ඒක කියනකොට අපිට තේරෙනවා මේක කොහටද ගෙනියන්න හදන්නේ. අපේම දේ තමයි අපිට මේ බොහොම ඍජු සම්බන්ධයක් ඇති කරගන්න. හිත එකගවීම සඳහා භාවනා පූර්ව පූර්ව කෘත්‍ය වාරයේද ඇත්තටම වූ ඒ කියන්නේ මේ හිත එක වෙනවා කියන එක සඳහන් කරන සමාධිය. ඒ සමාධිය සඳහා තමයි ඔය මෙත්තා බුද්ධානුසති මරණසුබසති කියන විදිහේ චතුරාර්යක භාවනා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒක කිව්වට පස්සේ ඇත්තටම මේ ඔපරේෂන් එකට ලෙඩා ගෙනලා ඉන්ජෙක්ෂන් එක දීලා ඇනස්තයිස් කරුවා. ඊට පස්සේ ඔපරේෂන් එකට ලීස් බැරි වෙලාවත් ලෙඩා කොටියෙක් නම් හිතා ගන්න ඇනස්තීසිය නැතුව ගිරුත් මොකද වෙන්නේ? වල්ලගේ පිළිදක් නම් උට ඇනස්තීසිය නොදී කරන්නේ. අපි සමානට කොටින්වත් දෙයක්. එනිසා හොඳම වැඩේ තමයි ඇනස්තීසිය දීලා පටන් ගත්තාම ඇනස්තීසිය කරන කියන පැයකට වැඩි දීලා තියෙන පැය ඇතුළත කරන දෙයක් කරන්නේ. අනිත් වගේ සමාධිය ආවොත් ඇනස්තයිසලා වෙන්නේ. මේ අතරමැද ඔපරේෂන් එක කරතයි. ඒ සමාධිය කරන්නේ ඒකයි. නමුත් මේ මේ පූර්ව කෘත්‍ය වැඩේදී ගොඩාක් දුරදී කතා කරන්න ඕනේ. 1956 ක ඉස්තර වෙලා. එංගන අපි දැන් ඉන්න අවුරුදු 55කට විතර පස්සේ ඊට පස්සේ 55ක් විතර වෙනවා. භාවනා කරන කෙනෙක් හම්බුනොත් අහන්න බෑනේ ඒගොල්ලෝ කරන්නේ පූර්ව කෘත්‍ය විතරයි නේද භාවනා කරන්නේ. ඒ ලයිස්ටෝ කියනවා මම මෛත්‍රී කරනවා මම අසුබ කරනවා මම මොකටද මෛත්‍රී බුදු අනුරගතලා නිවන් දකින්න. මේ යමක් නෙමෙයි. 50න් තත්ත්වයේ ඇතිවෙච්ච වෙනස තමයි මේ පූර්ව කෘති කර කර ඉඳලා හරියන්නේ නැහැ. පූර්ව කෘති කරලා ඉවර වෙලා කරන වැඩේ. මහා කෘත්‍ය භාවනා මියාට ජීවන් නැමේ. ඉතින් ඒකට වෙලා ගන්න ගියාම පූර්ව කෘත්‍යයට අදුසලකිලක් යනවා. මේව කර කර ඉන්න වෙලාවේ. ඒක නිසා දැනට අවිල්ල තියෙන්නේ මුදට බණ අහලා සක්මන දාගන්න ඉස්සෙල්ලා. මම දන්න විදිහට හැම එකටම සක්මන තමයි පූර්ව කෘත්‍යය. සක්මන් කරනකොට තමයි තේරෙනවා ගිහිල්ලා වාඩි වෙච්චම හරියට නැද්ද කියලා. එහෙම නැත්තම් කරන්න තියෙන දේ කරනවා සක්මන් කරනවා. පිටාලකටන් කිපයක් සක්මන් කරන පැයක් පරියන් කියලා ස්ටෑන්ඩඩ් එකක් දුන්නට සක්මනේ තමයි ඇත්තම තමන්ට ප්‍රෙඩික් කරන්න පුළුවන් මේ ගිහිල්ලා වාඩි වෙනකොට මොන දේ වෙයිද කියලා. ඉතින් ඒ නිසා මේ මෙතන මේ කතා කරන පූර්වපෘත්‍ය කියලා කියන්නේ චතුරාර්යක භාවනා. ඉතින් ඔය පන්දිසංශකේ පොතේ ඉතින් ලියලා තියෙනවා ඒක දැනගෙන තිබුණට කමක් නැහැ. එවනික ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස් වගේ මේ මේ විදිහට මේ මේ දේ කරන්න ඕනේ කියලා. නමුත් ආනාපාන සතිය කරනවා භවතනසේ සඳහන් කරලා තියෙනවා. ලෙඩේ මොකද්ද කියලා අල්ලගන්න පුළුවන්. මට තියෙන විතක්ක බහුලකමද, රාගය බහුලකමද, ද්වේෂ බහුලකමද කමලිකමද? සමහර විටක රෝගය හඳුනා ගැනීමම රෝගේ උත්තරේ වෙනවා. ආයෙ වෙන මේකට රෙමඩි දෙන්න ඕන තමයි. ඒ නිසා හොඳට සක්මන් කළා මේ කරනකොට ඒ හැම පරියන්කම හරියන්නේ සමහර පරියන්ක පිටක් අධිකයි. සමහර නිදිමත බහුලයි. සමහර වෙලාවට ශබ්දවල ගැටෙනවා. ඉතින් එහෙම නොක් නැතුව ඉන්න කෙනෙක් නෑ මේපා. එනිසායිව මහාලුක අපරාධ විදියට අර වැරදි විදියට ගන්න එපා. ඒවා එන්න ඕනේ ඒවා දැකලා ඒ වගේ මේ චර්ච ලකුණු දැනගන්න ඕනේ. නිදිමත ගැටි කොහොමද? අධික වේ ටෙලිස්න ගැටි කොහොමද? ශබ්දවලට කලබල වෙනකොට කොහොමද? රාගය ආවම කොහොමද කියලා ඒව දැනගත්තට පස්සේ තමයි මම කියන්නේ දැන ගැනීමම සමහරට උත්තරයක්. ඒක විපස්සනාවේදී එන්නේ වගේ ෆෝමියුලා කියන්නේ ඒක කවුද මේ අයින්ස්ටයින්ගේ කතාව තමයි ගන්න. අයින්ස්ටයින් තමයි කවුගේ අතවසේ ලෝකේ පහළ වෙච්ච හොඳම ගණිතඥයා. එයා කියලා කියනවා ගාන ගානක ගාන උත්තරේ නේ වැඩක්. ඉතින් ගාන හරියට කියනකොට උත්තරේ තියෙනවා. ඒක හොඳට ගාන කියවනවා. ඒක තේරුණා නම් එතන උත්තරය. ඒකට වෙනම දෙයක් ඕනේ නැහැ. ලියනවා ඊට පස්සේ ඒක ෆෝමියුලා දාලා ඒක මේ එක්සැමිනේටර් දැනගන්න. ඒක ලියන්නේ. Taman ගාන හැදෙන්නේ ගාන කියනකොටම. ඒක බුදුරජාණන් කිව්වේ සඳහන් කෙරුවේ දර්ශනා පහතක්. දැකීමෙන්ම ප්‍රහාණය වෙනවා. ක්‍රිෂ්ණමූර්තිතුමායකට හොඳ දර්ශනයක් කරනවා. එමේ සයි කැකේ ප්‍රමයන්ට එයා කියනවා ඒක නිසරණවනේ අපිට අත්දකින්න පුළුවන්. ඉසරණ පුංචි සර්පෙක් එක ගොළු වුණාට පස්සේ නිකන් සාමාන්‍ය උඩු වෙලක් විතරයි තියෙන්නේ. ඒක තන ගුලි වෙනවා ඕ. ඒක කියන්නේ මේ පොළොන් තෙලිස නෙවෙයි. මේ ගැට පොළ ගන්න නෑ. කුණ කටුවක්. ඒ මුචි විතර දිගයි සතා. ඔය කවුරුත් ළඟ යනකොට තමයි ගුලි වෙනවා. ගුලි වුණාට පස්සේ නෑ උඩු වෙලක් විතරයි. නිකන් කොස්කොලකින් වැහෙනවා. කොහේ වහන්න කලින් මුලක් කරන්න කිව්වොත් හොයන්න බෑ. ඉතින් අන්ධකාර ගෑනට කොළපව් දුර්පාරයි. බෑ වුණොත් ගැහුවොත් එක පැයෙන් මුළු කකුලම කොට්ටේ වගේ වෙන්නේ කියලා. මැරිලා නැහැ හැබැයි පුදුම අමාරුයි. ඒක නිසා ටෝච් එක අරගෙන යන්න ඕනේ. මොකද නැත්තම් ඌලංගනේ අනුකම්පාව උගේ රේන්ජ් එකට කියෝ. ආ මූන්නේ ගහනවා ගිහිල්ලා කියන්නේ ඉලෙක්ට්‍රික් වලින් ගහනවා. ඉතින් කිසිදොටවා කියනවා මෙහෙම ඇවිදිනකොට කවුරු හරි මේ සතෙක් මුලක් කියලා හිතන්නේ දකිනකොට ඒ කකුල ලං වෙනකොට නිකමට හරියට හිතුනොත් මේක සර්පේ වෙන්න ඕනේ කියලා. ආයේ මිනිස්සයාට කොයි අතට දුවන්න ඕනේ කියලා කියලා දෙන්න ඕනේ කියලා. වම් කකුලෙන් දුවන්නද, දකුණු කකුලෙන් දුවන්නද, උතුරු දිහාට දුවන්නද, දකුණු අත දිබ්බොත් ගියා. ඒ නිසා චිත්තක්ෂණ කලින් දැක්කොත් තියෙන ආනිසංශය නොදැක්කොත් එදෙන අදිනවයක් ගන්න නිසා මෙන්න මේ වගේ දෙයක් තමයි කෙලස් කියන්නේ. කෙලස් මෙන්න මෙහෙමයි ගෑවුනොත් ගියා. ගෑවෙන්න චිත්තක්ෂණ කලින් දැක්කොත්. මේ සම්පූර්ණම නිදහස්. නියම් දැක්කා. ඒක නිසා මේක ඇති ඇතිෙන් දැකීම කියන්නේ. අපි මේක නැති කරන්න ඕනේ. අපිට මේ තරපය උතන් නැති කරන්න ඕනේ. උගේ කැලේට අපි නෙදී. ඌ අපේ ගෙදරට ආව නෙමෙයි. ඒක ඌ හිටුනේ. හැබැයි චිත්තක්ෂණ කලින් දැකීම නම ප්‍රශ්න. විපස්සනා නෙවෙයි පුරුදු කරන්නේ. මේ කැවිලිනේ සත්තු නැති කරන්න හදනත් මොකක් කරන්නේ? දන්නවනම් බේරෙනවා. ඒ නිසා මේ අනුශය කෙලස් පරිඋත්ථාන කෙලස් විචක්‍රම කෙලස් ඇති ඇතිෙන් දැක්කන සර්වඥාන්සිට කියන කාල් මාක්ස් තුමත් කියන මිනිස්ය ස්වභාවයෙන් හරි ස්වභාවයෙන් මිනිහා හොඳයි හරියට දකින කවදාකවත් මිනිස්සු දැනගන්න බැරි කරන්නේ කියලා. වැරදි කරන්නේ මේ තත්ත්වාරෝපණය වෙලා කන්ඩිෂන් වෙලා. එනිසා වැරද්ද වැරද්ද වශයෙන් දන්නවා කරන්නේ. මුගක් කළාට වෙන්නේ අපි ඈති නැති නිසා ඔන්නේ ගමක් නැහැ කියලා වැරදි කරනවා. ඒකට හොඳ බයිලාවක් තියෙනවා. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. ඕක තමයි ජීවිතේ පුරාට අපිට ඇත්තටම වැරද්ද කරනකොට අපි දන්නා මේක නොකල යුත්තක් කියලා බබා දැකලා ඇහුවොත් මොකක්ද කියන්නේ ලොක් නිදර්ශනයක් හදලා කියනවා ඕක මේ මම හිතන කරපු එකක් නෙවෙයි අනම්මනම් කියලා අපි ඉඳහතර කම් දෙකක් කරනවා. අපේ හිත දන්නවා මේ වැරද්ද කරන චිත්තක්ෂණ තුළ මම දැනගෙන කරාද නොදැන කරාද කියන. විපස්සනාදි කරන්නේ අන්න ඒකට සම්පූර්ණ විරුද්ධ වෙන. ඒකේ තමයි. මොකද අන්තිම ප්‍රශ්නේ තියෙන්නේ පූර්ව කුටිලි සමාධින් ඇති කරලා දෙන්නේ ඇති ඇති දැකීමන සුදුසු වාතාවරණයක් ඇති කරලා ඇතියට දැක්කනම් කවදාකවත් පරිදි කරන්නේ නැහැ. ඉතින් ආධිනවානි සස දාන්න කෙනෙක් වැඩි කරා නම් එයා පැහැදිලිව මානසික රෝගී. නැති කෙනෙක් කරන්නේ අපිට විලාසිනා තක්කු මුක්ක වැඩ ගොඩක් දාන්න. සමහරව උන්නේ ගමක් නැහැ කියලා කරනවා. කිරුට පස්සේ මම වරදිනවා. මේක නිසා පුරපුත්‍ය හොඳයි. නමුත් මම ප්‍රායෝගිකව දෙන්නේ තමයි සක්මන තමයි පුරපුත්‍ය වෙන්නේ මේ භාවනාවට. ඊළඟ ප්‍රශ්නේ ඉංග්‍රීසි එකක්. another single question. Uh, හිත හුස්ම දැල්ලට යොමු කරන අවස්ථාවේදී වංශයේ කියු පරිදි අසුතුකම කරන වාතයේ සීතල පිටිත වාතයේ උෂ්ණතාව අවබෝධ වීම සමගම ශරීරයේ සහැල් බවටපත් ඒ සමගම ශබ්ද ගන්ධ සුවඳ කිසිවක් නොදනියයි. එවිට හිස්ම තුනේ ප්‍රභාසර ආලෝකයක් ඇති වේ. හිතේ ආලෝකයට යොමු කරගෙන ඒ සිටින දාකල් ශරීරයේ සහැල් බව වේදනාව නොදැනීම ශබ්ද නැතිපත්ටි සිතමේ ආලෝකයෙන් බැහැර වෙන විටම නැවත ශරීරයේ ඇතිවෙන වේදනා හිත දොන ආකාර දකින විටම ශරීරේ පවතින බව වැටේ. පහදා දෙන්න ඉදිරියට යන්න උපදෙස් දෙන්න. මේ දීයති තොරතුරු විස්තරම බලනකොට නම් මේ කතාව මෙන්න මේ විදිහට report කරන්න. එහෙම නැත්නම් බලන්න ඉගෙන ගන්න හොඳයි. මොකද ආනාපාන රැල්ලට හුස්ම ගන්න වෙලාවේදී වාතයේ අක්ෂවාස වාතයේ සීතලයි ප්‍රශ්වාස වාතයේ උණුසුමයි දැනෙනවා. ඒත් එක්කම ශරීරයේ සහැල්ලු බවට පත් වෙනවා. මේ ශරීරයේ සහැල්ලු බවට පත් වෙනවා කියලා කියන්නේ ආනාපානෙ හිත පිට ගිහිල්ලා කියන එක. මේකට පරිස්සම්. සහැල්ලු වුණාට ඒක නෙවෙයි අපේ ප්‍රධාන කාරණා මේ සහැල්ලුකම කියන්නේ සහැල්ලු හිතේදී වාසි කරන ආනාපානෙ ඉන්න පුළුවන් කියලා බලන්න. දැන් උගක්තරාගෙන ශරීරේ බරගත්ත නිසා කරදරනේ. කරදර කීටි ආනාපානේ බලනවා වගේම ඒක සහැල්ලු වෙන නමුත් ඒකට හිත විශ්ලියන් දෙන්න එපා. ඒකත් වාසියට අරගෙන මට ආනාපාන වෙන්නට වැඩි සමීපව සුහද වෙලා සෞර්ධ වෙලා වැඩ කරන්න පුළුවන් කියලා. බලනකොට තවදුරටත් යනවා. ශබ්ද ගන්ධ රස දැනෙන්නේ නැහැ. මේ දැනෙන්නේ නැති හැම එකක් නිසාම ආනාපාන තමන්ට ලඟ වෙන්න පුළුවන්ද වැඩි වෙලා පවත්වන්න පුළුවන්ද සුවද වෙන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට නීවරණ නැතිකම අපට පෙන්වන්නේ ප්‍රභාසරයක් වගේ. නමුත් මේ ප්‍රභාසරයට හිත ගියා ආනාපාන අනදර කරයි කියලා කියන්නේ. ආනාපාන කෙනෙක්ම් කරයි කියලා ආනාපාන මොසොත හැදියක් නැහැ. නිසා ප්‍රභාසරයේ තියෙන තානාපාන වල කරගන්න. එතකොට ඉස්සරහට මේක තමයි මේ අමාරු දෙය මොකද ඉස්සලා වූ කනට වැඩිය වාක්‍ය ආපු අඟලකු කරගන්න. එසකොට අඟේ ඉඳලා කන කන. ඒක ලන්දේ උනාන බඩ කොහෙ නැතුණාද දන්නේ ආපහු වෙන්න බලනකොට ආන බඩ තිබුණ නැහැ. ඒ නිසා පරණ කනම තියාගෙන ඉන්න එකයි තියෙන්නේ. කොච්චර ප්‍රබාසර ලියාවත් කොච්චර අන්ධකාරයවත් කොච්චර වේදනාවක් කොච්චර සහැල්ලුවාවක් කොච්චර සද්ද වුණත් කොච්චර සද්ද නැහැ වුණත් අපි දැනගන්න ඕනේ මේ මැද කඹේදී කියන්නේ. මේකෙම තියෙන උපේක්ෂාව පිළිබඳ පාඩම. ඉතින් මේ වෙලා තියෙන හොඳ දෙයක්. ඒ හොඳ දේ නරකට හරවනවා. හරවගෙන බලන පේන්නේ නැහැ මේකේ. මම මේ කරලා දෙන්න හදන්නේ මේ ආලෝකයක් පහළ වුණයි කියලා ආනාපානිය අතාරින්න එපා. හැබැයි සාධාරණ හේතුවක් කියලා මම කියන්නේ මොකද ඒ වෙනකොට ආනාපානේ නැහැ. අරතන දැනෙන්නේ නැහැ. ආනාපානේ ස්පර්ශි නැහැ. නමුත් නැවත ඒ ආවොත් මම ඒ අල්ලගන්න ඕනේ කියන හැඟීමෙන් ආනාපානී ආසනේ හේවම තියලා තියෙනවා. ආවොත් බාර ගන්න. නැතු ඒ සහැල්ලුවට හෝ සද්ද නැහෙන ගතියට හෝ මේ මේ ආලෝකයේ දෙහිදියෝ ආනාපානට අනදර කරයි කියලා ආදර නොකරයි කියලා. ගෞරව නොකරයි කියන හානිය අනුව අපි කරකිලා ආයෙත් දෙන්න. මේක හැම කෙනෙක්ම කරන දෙයක්. මම හොඳ පැත්තක් නේ කතා කරන්නේ. හොඳ පැති වුණත් ආනාපානේ භාව දෙන්න එපා. ආනාපාන අනතර කරන්න එපා කියලා කියනවා. අපි ඉස්සල්ලාදී කතා කරේ සාකච්ඡාවේදී බාධා ආපුවම ඒව අතරින් ආනාපානෙ බලන හැටි. හිතවිලි බාධා අතරින්, ශබ්ද බාධා අතරින් වේද. දැන් හිතවිලි නැතිකම අතරින් ඒකට සතුට වෙන්න යන්න එපා ආනාපානෙ. ආලෝකයක් පේනවනම් ඒ ආලෝකේ භාවනා අතුරු බලයක් වශයෙන් සලකලා භාවනා ප්‍රධාන කෘත්‍යය මේන් ප්‍රොඩක්ට් එක තමයි ආනාපාන. මේක බයි ප්‍රොඩක්ට්. අන්න එතන තියාගන්නවා කියන එකට ලෑස්ති වෙලාම යන්න කියන එක විතරයි අපේ ලොකු සාමනාස අපිට කියන්නේ. ඒක ලෑස්තිලා යන්නද වෙන කරන්නේ ඕනම කෙනෙක් වශී වෙන. නැත්නම් කිමෝර හිතනවා කරනවා. හොඳ වෙනකොට හිත වශී කරගන්නවා ආනාපාන අනුකර කරනවා. සම්මුන්නම හේතුවක් නිසාවත් ආනාපානෙත් එක ලියාගත්ත දීකේකට ගන්න එපා. දිගටම දික්කසාගෙන නැතුව යන්න එකයි තියෙන්නේ. කසාදේ දික්කසාදේ වුණොත් ඊගාවිත්න ලස්සන යත්‍තරම ආනපණ්ඩ වෙන්නේ. අපි කවදාවත් සාර්ථක ජීවිතයක් ගත කරන්නේ. දැන් බලපං හොඳ වැඩි කරගෙන නිසා ආනපණ්ඩ වැඩි ලස්සන වෙන්නේ කම්බේ. එක්ක අරමංජලි කියාගම් මම දික්කසාද කරනවා. එහෙමනම් ඔන්න කමක් නෑ. අද රටේ නීතිය මේක මොකක්වත් නෑ ආනපණ්ඩ වැටේ දාලා මේ ආපු ආලෝකයත් එක්ක ඉතින් ඒ නිසා සූදානම් කරනකොට මම කිව්වේ මේ ඒකට ඒත් සින්දුවක් කිව්වා. ඒත් සින්දුවක් කියව මම දැන් මතක් වෙන්නේ නැහැ. හදවතින් ඔබ කිසි දිනේ අපි තනිකලේ නැත යුද බිනේ. කවිදාසුළු යුද්ධ කියන කාලේ හරියට ගිය සින්දුවක් තමයි. අපි තුමු යුද්ධ බිමට එන්න බෑ. අපි අයියා හරි සාත්ත හරි යුද්ධ බිමේ ඉන්නවා. ඉතින් මෙහි ඉඳගෙන ඒගොල්ලෝ උනන්දු කරනවා. හදවතින් අප යුද බිමේ ඔබ තනිකලේ නැත කිසි දිනේ. යුද්ධ කරපුවා මොකද කරන්නේ මට ඉන්න බෑ. මුත් අපි උඹත් එක්ක යුද්ධ ඉන්නේ කියලා. ඒ වගේම ආනාපානට දෙන්න ඕනේ කඩුව අතට. ඒක කියන්න ඕනේ මොක කොහෙ ගියත් ආලෝකය આવත් අන්ධකාරය આવත් මම ඔබ අමතක කරන්නේ. වේදනාවක් ආව සැපක් ආවත් මම ඔබ අමතක කරන්නේ. හිතවිලක් ආවත් සමාධිය ආවත් මම ඔබ අමතක කරන්නේ. ඔබත් එක්ක ප්‍රේමී. විකටම තියනවා කියලා කියොත් කද්දාකත් හරි. ගුරුවරයෙක් නැති පාඩුව මකන්න තියෙන එකම ක්‍රමය මෙච්චරයි. පස්සේන අංග ලොකු කරන්නේ ලොකු කෙරුවොත් අනිවාර්යම ප්‍රකාශනයක් කරකොල නිල්ල පැත්තකට පැසලා කියන්නේ අපි අනබනේ ගත්තේ නියම් දැක්ක ඒක කරගෙන යනකොට ගොඩාක් කුසලතා නැති ගොඩාක් දක්ෂතා නැති ඔක්කොම එක යන්න පටන් අරගත්තොත් නිවනට බාධායි ආනපානට බාධායි ඒ නිසා ටිකටම ගත්ත මුල් දිවිෂුමයි ඇසගෙන මේ යනවනම් අපි ටික සමහරවිට අතුරු පාරවලදී කියනවා ආනපන මතක් වෙච්ච ගමන් ආයෙත් රැකෙන්න. එනිසා මේක හොඳයි. හොඳ වුණාට ඒ හොඳෙත් ඒහා සමාන වැරද්දක් තියෙනවා. මොකද මේ පේන අතුරු සංඥා ටික එහෙම නැත්නම් මේ මඟ සලකුණුත් එක්ක අපි උනරදී අල්ලාහ් සල්ලාහ් කරන්න ගියොත් තමයි බාධා. නිසා ගමන කියන්නේ ආනාපානෙ 100 100ක්ම ගෙවෙනකන් ගිය දවසේ සෝවන් වෙයි කියලා හිතනවා. මගින් මගේ යන්නේ නැති වෙන තැන වෙනවා. හැංගෙන තැන වෙනවා. හැංගුණයි කියලා කියන්නේ ස්ථිර නැතිවීම නෙවෙයි. නැති වෙන කම්ම ට්‍රේස් කරන්න. ඒක ලේලා හරියටම නැති වෙනවා. ඒ නැති වුණාට පස්සේ ආයෙ නොයනවා වෙනසක් ඇති කරනවා. ඒ අතරමැද වෙන ලකුණු අනුව අපි ආනාපානට අමතර කරොත් ඉතින් සෑහෙන කාලයකට වන්නේ කියවට. කාලනාස්තියක් සිදු වෙනවා. විචාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ